භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස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 ධර්මියට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා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 අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා බොහොම විශේෂ ධර්ම කාරණාවක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි වැඩ හිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමක් පිළිබඳ දේශනා කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මේ ශ්‍රාවක සංඝරත්නයේ පිළිබඳව අපි ඉගෙන ගන්නවා. කෙනෙක් අහන්න පුළුවන් මේ ශ්‍රාවකයන් වහන්සේලාගේ කතා අහලා කොහොමද අපි නිවන් දකින්නේ කියලා. පින්වත්නි සංඝානුස්සති කියන මේ භාවනාව වඩන්නට නම් සංඝරත්නයේ ගුණ දැනගන්නට ඕන. ඒ සංඝරත්නයේ ගුණ දැනගන්නට නම් ඒකාන්තයෙන්ම ඒ සංගරත්නය අපි අරමුණු කරගෙන ඉන්නට ඕන. එහෙමනම් සංගරත්නයේ ಗುಣ දැනගන්න අපට මේ කතා තමයි උපකාර වෙන්නේ. අපේ පින්වතුන් හිතන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ විශේෂයෙන්ම සිහිපත් කරලා තිබෙන කරුණක් තමයි කවදාවත් මේ ගුණවත් අය තමන්ගේ ගුණවන්ත භාවය ඉස්මතු කරන්නේ නැහැ. ඒ කාරණාව ගුණවතුන් ළඟ තිබෙන විශේෂ කාරණාවක්. ගුණය තියෙන අය කවදාවත් තමන්ගේ ගුණ ඉස්මතු කරන්නේ නෑ. මේ කාරණාව පින්වත්නි බොහෝම විශේෂ කාරණාවක් බවට පත් වෙන්නේ මේ ආර්යයන් වහන්සේලාගේ කතා අපි හරියට අහනකොට. උදාහරණයක් සඳහන් කරනවා නම් බිම්බිසාර මහරජතුමා සෝවාන් වෙලා හිටියා. අපි පිටුතුට මතක ඇති සමහර අවස්ථාවන් වලදී රජතුමා නොඑක් අයෙක්ට දඬුවම් දෙන්න උත්සාහ කළා. නමුත් දඬුවම් දුන්නා කියලා සඳහනක් නැහැ. එක්තරා භික්ෂුන් වහන්සේ නමකට කොටියක් හදාගන්න බහණ්ඩාගාර ඇමති ලී දුන්නා කියලා බහණ්ඩාගාර බහරව ඉන්න ඒ ඇමති රජතුමාගේ ළඟට අරගෙන යනවා. Taman ලී දුන්නු හාමුදුරුව මගදී හමු වෙනවා අහනවා කොහෙද මේ යන්නේ? කියනවා ස්වාමිනේ ඔබ වහන්සේට ලී දුන්නා කියලා රජතුමා මාව අරගෙන යනවා. මේ රජතුමාගේ ළඟටම ආව අරගෙන යනවා. ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා හොඳයි ඔබ යන්න මමත් එන්නම් රජතුමා මුණ ගැහින්න. එතකොට රැමති කියනවා හාමුදුරන්ට ස්වාමීනි පුළුවන් තරම් ඉක්මනට මරන්න කලින් එන්න. ඒ කියන්නේ මේ අමාත්‍යවරය දන්නවා රජතුමාගේ ළඟට ගියොත් Tamanට මැරෙන්න වෙනවා කියලා. එමනම් මෙන්න මේ කාරණාව පින්වත්නි අති විශේෂ කාරණාවක්. මොකද බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා ඉන්නේ කවදාවත් සෝවාන් කෙනෙක් කුරා කූඹියෙක්වත් මරන්නේ නැහැ. නමුත් මේ අමාත්‍යවරයා බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා කියලා දැනගෙන ඉඳලා නැහැ. එහෙම දන්නවනම් කවදාවත් Taman යනකොට අරගෙන යනකොට බයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආර්යයන් වහන්සේලා කවදාවත් තමන්ගේ ගුණ ඉස්මතු කරන්නේ නැහැ. එහෙමනම් ඒක දැනගන්න නම් මේ කතා අපි ඉගෙන ගන්නට ඕන. අද අපි තෝරගත්ත විශේෂ කාරණාව. ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු අතිවිශේෂ මහරහතන් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් දේශනා කරන්න. ඒ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳ. පිටත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ශාසනයේ අති විශේෂ මහරහතන් වහන්සේ නමක්. මොකක් නිසාද විශේෂ වුනේ? අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ මේ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් ලැබුවා. අපි දැන් සාමාන්‍යයෙන් කියනවා 이르දි මතුන් අතරින් අග්‍රස්ථානීය. ප්‍රඥාවන්තින් අතරින් අග්‍රස්ථානීය. ඒකෙන් අනිත් පැත්තට කියවෙනවා එ르දිමතුන් අතරින් අග්‍රස්ථානය කියලා කියනකොට තවත් එ르දි තියෙන භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉන්නවා. ප්‍රඥාවන්තින් අතරින් අග්‍රස්ථානය කියලා කියනකොට තවත් ප්‍රඥාව ලැබපු ආර්යයන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉන්නවා. හැබැයි යම් සම්බුද්ධ ශාසනයක තවත් කිසිම කෙනෙකුට ලබන්නට බැරි විශේෂාග්‍රස්ථානයක් තියෙනවා ඒ තමයි චිර රාතඥ භික්ෂූන් වහන්සේ කියන අග්‍රස්ථානය චිර රාතඥ භික්ෂූන් වහන්සේ කියලා කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පළවෙනියටම අවබෝධ කරගත්තු ආර්යයන් වහන්සේ එහෙමනම් මේ චිර රාතඥ භික්ෂූන් කියලා කියනකොට තවත් ඒ තනතුරට හිමිකම් කියනද එහෙම නැත්නම් ඊට පහළ මට්ටමේ කණ්ඩායමක් මේ ශාසනය තුල නැහැ. එරිදිමුතුන් හිටියා වගේ ප්‍රඥාවන්තෙන් හිටියා වගේ මේ ශාසනයේ එහෙම තත්වයක් නැහැ. මේ චිරරාතඥ කියන අග්‍රස්ථානීය එක බුද්ධ ශාසනයක එක කෙනෙකුටයි අවස්ථාව ලැබෙන්නේ. අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මොනතරම් විශේෂයිද? පිඟුතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ශාසනයේ වඳින්නේ භාග්‍යවතුන් වහන්සේටයි ධර්ම රත්නයටයි පමණයි. කිසිදු ශ්‍රාවකයෙකුට කිසිම භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ වඳින්නේ නැහැ. මොකද සියල්ලන්ටම වඩා වැඩිහිටි භික්ෂුන් වහන්සේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මේ ශාසනයේ සංඝරත්නය කියන වන්දනාවක් උන්වහන්සේගේ අතින් සිද්ධ වෙන්නේ සියලු සංඝරත්නය අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට වඳින්න ඕනේ. මේ තරම් අග්‍රස්ථානයක් ලබන්න අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ සංසාරේදී කරන ලද පුණ්‍ය කර්මය මොකද්ද? ආන්නේ කාරණාව අති විශේෂ කාරණාවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මෙතරම් උතුම් අග්‍රස්ථානයක් ලබන්නට කල්ප ලක්ෂයක් පුරාවටම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පාරමිතා පිරුවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නියත විවරණේ ලබාගත්තේ මීට මහා කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණාම උන්වහන්සේ ගම් නියම් ගම් වලට වැඩම කළා සියල්ලන්ටම හිතසුව පිණිස ධර්ම දේශනා කරන්නට ආරම්භ කළා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලබලා හංසවතී කියන නගරයට වැඩම කරනවා. පිය රජතුමා මේ කාරණාව දැනගෙන පදුමුත්තර භාග්‍යතුන් වහන්සේට තමන්ගේ මාලිගාවේ දානීට ආරාධනා කළා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පසුදා රජතුමාගේ මාලිගාවේ දානෙට වැඩියා. ඒ වෙලාවේදී පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ මේ දානය දකින්න නගරේ බොහෝ පිරිසක් ආවා. ඒ අතර අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සිටු කුලයක ඉපදිලා සිටුවරයෙක්ව මාලිගාවට යනව දානිය බලන්න. සිටුවරයා දකින්න බොහොම විශේෂ කාරණාවක්. ඒ තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනී විශේෂ අග්‍රස්ථානයක් ආර්යයන් වහන්සේ නමකට ලබලා දෙනවා ඒ තමයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට පස්සේ මේ ධර්මය පළවෙනියටම අවබෝධ කරගත්තු උත්තමයන් වහන්සේ කියන අග්‍රස්ථානය. මේ අග්‍රස්ථානය දෙනම සිටුවරයා දැක්කා. සිටුවරයා කල්පනා කරනවා මේක හරි විශේෂ අග්‍රස්ථානයක්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? පින්වත්නි සිටුවරයා දකිනවා මේ මහතෙරුන් වහන්සේ මොනතරම් උත්තමයිද උන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේටයි ධර්ම රත්නයට හැරෙන කාටවත් වන්දනා කරන්නේ නැහැ. සියලුම සංඝ රත්නය උන්වහන්සේට ඇවිල්ලා වන්දනා කරනවා. මටත් මේ වගේ අග්‍රස්ථානයක් සංසාරේ කවදා හරි දවසක ලබන්නට පුළුවන් නම් ඒක මොනතරම් භාග්යක්ද අන්න ඒ කාරණාව සිත්ති දරාගෙන සිටුවරයා කල්පනා කරනවා මෙවන් අග්‍රස්ථානයක් ලබන්නට නම් මම බොහෝ කුසල් කරන්නට ඕන පදුමුත්තර භාග්‍යතුන් හන්සේට ගිහිල්ලා දානට ආරාධනා කරනවා සිටුවරයා තමන්ගේ නිවසට ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දානීය සෝදානම් කරා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලාට. පළවෙනි දවසේ දානීය පූජා කරා. නිමාවටපත් වෙලා කල්පනා කරනවා මෙවන් අග්‍රස්ථානයක් ප්‍රාර්ථනා කරන්නට නම් එක දවසක් දන් දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ මීටත් වඩා හොඳට පින්දහම් කරන්න ඕනේ කියන සිතුවිල්ල උපදවගෙන සිටුවරයා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලාට එක දිගටම දවස් 7ක් Tamanගේ මාලිගාවේ දන් දුන්නා. සිටුවරයා මේ දානයේදී බොහොම විශේෂ පින්කමක් කළා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සිවුරු පූජාවක් කළා. කොහොමද කළේ? ඒ සිවුරු පාද මූලෙහි තමයි පූජා කළේ. මෙන්න මේක අති විශේෂ පින්කම. පාද මූලේ චීවර පූජාව. පිටත මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? පින්වත්නි අපේ ශාසනයේ සීලයේ දියුණු මට්ටමක් තියෙනවා ඒකට අපි කියනවා දුතාංග කියලා. අපේ පින්වතුන් දන්නවා දුතාංග 13ක් තියෙනවා. මේ දුතාංග 13 එක දුතාංගයක් තමයි පංසකූලිකාංගය කියන දුතාංගය. පංශකූලිකාංගය කියලා කියන්නේ පාංශකූල චීවර පරිහරණය කරනවා කියන කාරණාව. කොහොමද මේ පාංශකූල චීවර පරිහරණය කරනවා කියලා කියන්නේ? අද කාලේ බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ මලගෙදරකදී භික්ෂුන් වහන්සේලාට පූජා කරන වස්ත්‍රය කියලා. නමුත් සැබෑ වස්ත්‍රය එය නොවේ. පාංශුකූල චීවරය කියලා කියන්නේ යම් කිසි රෙද්දක් කිසිම වැඩකට ගන්නේ නැතුව විසි කරනව පොළොවට පස් වෙන්නේ. අන්න එහෙම පොළොවට දි รา පත් වෙන්න විසි කරපු රෙදි වලට තමයි කියන්නේ පාංශකූල වස්ත්‍රය කියලා. භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විසි කරලා දාලා තියෙන රෙදි කඩ වලින් තමන්ගේ වස්ත්‍රය සකස් කරගන්නවා. පින්වත්නි ඒ කාලයේදී කෙනෙක් මරණයටපත් වුනාම ඒ මරණය සුදු රෙදි කඩකින් ඔතනවා. ඒක ගිහිලා අමු සෝහනකට ගිහිලා දානවා. භික්ෂුන් වහන්සේලා අර සොහොනට ගිහිල්ලා අර රෙදි කඩවල් අරගෙන චීවර සකස් කරගන්නවා. ඒ සංකල්පය තමයි අද මේ මලගෙදරකදී වස්ත්‍රයක් පූජා කරනවා කියන කාරණාව එකතු වෙලා තියෙන්නේ. දැන් මේ දුතාංගයේ දරණ භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම පරිහරණය කරන්නේ පාංශුකූල වස්ත්‍රය. කියන්නේ පොළොවට විසි කරලා දාපු වස්ත්‍රය. පිඟුතුනි පාද මූලී චීවර පූජාව කියලා කියන්නේ අන්නේ දුතාංග දරණ භික්ෂුන් වහන්සේලාට කරන අනුග්‍රහය. පාද මූලයට චීවරය පූජා කරා මේක පොළවට බද්ධ වෙනවා. ඒ පොළවට බද්ධ වුණයින් පස්සේදී ඒ වස්ත්‍රය අර දුතාංග දරන භික්ෂුන් වහන්සේලාටත් පරිහරණය කරන්නට පුළුවන්. සංසාරේ කෙනෙක් කරගත යුතුම මහ පූජාවක්. පාද මූලයට චීවර පූජා කිරීම. චීවරය පූජා කරන ස්වාමින් වහන්සේගේ පාදයන් පාද මූලයන්හි චීවරය තැම්පත් කරලා උන්වහන්සේට පූජා කරනවා. මේක අපේ ශාසනයේ බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා කරලා තියෙන මහ පිංකම. දැන් මේ සිටුවරයා ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට මේ විදිහට චීවර පූජාව කළා. දින හතක් එක දිගට දන් දීලා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා වැඳ වැටලා කියනවා ස්වාමීනි මම මෙච්චර කාලයක් දන් දුන්නේ සුළු සැපයක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ. මම මෙච්චර කාලයක් දන් දුන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ මීට දින 7කට කලින් ඔබ වහන්සේගේ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ලබලා දුන්නා. ස්වාමීනි මටද මේ කරපු මහපින්කමේ ආනුභාවයෙන් මතු භවයක ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ නමක්ගේ ශාසනයක භාග්‍යවතුන් වහන්සේට පස්සේ පළවෙනියටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් භික්ෂුවක් බවට අග්‍රස්ථානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කළ බලනවා මේන් කල්ප ලක්ෂයකට ගිය පරිසු ප්‍රාර්ථනා විතු වෙනවා. නියත විවරණේ ලබලා දෙනවා. මේන් තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නමින් අග්‍රස්ථානෙ ලැබෙනවා කියලා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ නීති විවරණේ ලැබලා දුන්නා. පින්වත්නි එතැන් පටන් සිටුවරයා අවුරුදු 90000ක් පුරාවටම පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට නොඑක් පුද පූජා පවත්වමින් තමන්ගේ පාරමිතාවට බොහෝ පින්දහම් කරගත්තා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරුණේ නෑ. සියලුම ධාතුන් වහන්සේලා ඒක ඝන වුණා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා විශාල චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍යයේ ඇතුලේ රතනාගරය රතනාගරය කියලා කියන්නේ චෛත්‍යයේ ඇතුලේ තියෙන කිය. මේ රතනාගරය පින්වත්නි මේ සිටුවරය ගැතින් නිර්මාණය කළා. රත්තරන් වලින්. එදා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මේ චෛත්‍යයෙන් යොදුන් 100ක් පුරාවට ප්‍රභාව විහිදුනා කියලා සඳහන් කරනවා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේදී මේ විදිහට පින්දහම් කළ මේ සිටුවරයා මරණයටපත් වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් පිඳලා නැවතත් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලේ මිට මහා කල්ප 91කට කලින් බන්දුමති කියන නගරයේ නගරද්්වාරයේ මහා සාල කියන බ්‍රාහ්මණ කුලේ මහා කාල කියන නමින් බ්‍රාහ්මණෙක් වෙලා උපදිනවා විපස්සී භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙන් පස්සේදී විපස්සේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන බන්දුමති නගරයට වැඩම කරනවා. බන්දුමස්ස රජතුමා තමන්ගේ පුත්‍රයා වැඩම කළ බව ආරංචි වෙලා විපස්සී භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 168000ක් මහරහතන් වහන්සේලාට තමන්ගේ මාලිගාවට දානිට ආරාධනා කරා. රජතුමා මාලිගාවට ගිහිලා ඉදා රාත්‍රී මිනි මෙහිම හිතනවා. මගේ පුතා බුදු වුණා. මගේ බාල පුතත් ඛණ්ඩ කියන පුතත් මගේ පුතාගේ ළඟම මහාන වුණා. මගේ පූජිතයාගේ පුතත් තිස්ස නම් පුතත් මගේ පුතාගේ ළඟ මහාන වුණා. මගේ මාලිගාවේ හිටපු රජදරුවෝ අමාත්‍යවරුන්ගේ දරුවෝ පවා ගිහිල්ලා දැන් මගේ පුතාගේ ළඟ මහාන වෙලා. මේ පිරිස මගේ මාලිගාවේ හිටියානම් මොවුන්ට උපස්ථාන කරන්නේ මමමයි. මගේ ධනෙන් තමයි මොවුන්ට මං සංග්‍රහ කරන්නේ. එහෙමනම් දැන් දැනුත් මේ පිරිසට මගේ දෑතිම උපස්ථාන කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් උපදවගෙන රජතුමා කල්පනා කරනවා යම් තාක් මගේ ජීවිතය පවතිනවා නම් ඒ තාක් කාලයක් විපස්සී භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මේ ශ්‍රාවකයන්ට මම දන් දෙනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධකුටි ద్వාරයේ ඉඳලා රජතුමාගේ මාලිගාවේ ద్వාරය දක්වාම මාර්ගයේ පිලිසකර කළා. කොහොමද? කිහිරි කියන ලී වලින් මාර්ගයේ දෙපස ප්‍රාකාරයක් හැදුවා. ඒ ප්‍රාකාරයම රෙදි වලින් වැහුවා. ප්‍රාකාරයට උඩින් අහසේ වියන් බැඳා ඒ වියන් බැඳලා ඒ මත මල් ඇතුරුවා මල් එල්ලුවා පින්වත්නි යමෙක් මේ මාර්ගයේ ගමන් කරනකොට උඩ බැලුවොත් අහස දිහා පේන්නේ වියන නෙවෙයි හරියට අහසේ තරු පායලා වගේ. ඒ වගේ නිර්මාණයක් රයිතුමා මේ මාර්ගයේ ඉහළ ආකාශය කළා. මාර්ගයේ පුරාවටම විශේෂ අතුරුණයක් මාර්ගය ඇතුළුවා. මේ විදියට විපස්සී භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 168000ක් මහරහතන් වහන්සේලා බන්දුමස්ස රජතුමාගේ මාලිගාවට වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ වඩින බවත් දන්වලදල නැවත වැඩම කරන බවත් රටේ ජනතාවට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ නොදැන අවුරුදු 7යි මාස 7ක් දැන් ගත වුණා. මේ කාලේ වෙනකොට ජනතාව නොඑක් නොඑක් තැන්වල නොඑක් කතා කියනවා. සමහර අය කියනවා ඇයි රජතුමා විතරද නිරියට යන්නේ ඉන්නේ? අපි යන්නේ නැද්ද? නිරයට ගියාම රජතුමාට විතරද මේ ගිනිදැල් වල රස්නේ දැනෙන්නේ? අපට දැනෙන්නේ නැද්ද? ඇයි රජතුමාට විතරද දෙව්ලොව යන්න කැමති? අපි යන්න ඕනේ නැද්ද? මගේ බුදුහාමුදුරු මගේ ධර්මය මගේ සංඝරත්නය කියලා මමායනය කරමින්ම රජතුමා තෙරුවන්ට අනුග්‍රහ කරනවා. මෙහෙම ගියොත් කවදාවත් අපට සසර සුවපත් වීම පිණිස දානයක්වත් දෙන්න ලැබෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙන්නේ සියලු ලෝක සත්‍යයට හිතසුව පිණිස. එනිසා අපිත් භාග්‍යවතුන් වහන්සේට දන් දෙන්න ඕන කියන කාරණාව හිතට අරගෙන ජනතාව එකට ඒකරාශී වුණා. ඔවුන් කතා වෙනවා. අපි රජතුමාගේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉල්ලමු. බැරි වෙලාවක්වත් රජතුමා භාග්‍යවතුන් වහන්සේව දෙන්න බෑ කියලා කිව්වොත් අපි රජතුමාත් එක්ක යුද්ධ කරමු. යුද්ධ කරලා හරි අපි භාග්‍යතුන් වහන්සේ අපේ පැත්තට ගමු. දැන් ජනතාව කතා වුණාට රජතුමාගේ ළඟට යනවා කියන එක සුළුපටු කාරණාවක් නෙමෙයි. ඒ නිසා ජනතාව මේ සඳහා එක උපායක් කල්පනා කරලා ඔවුන් තීරණය කරා ජේෂ්ඨ පුරුෂයෙක් අපේ පැත්තට ගන්නට ඕන. ඔවුන් කතා වෙලා සේනාධිපතිව මුණ ගැහෙනවා. කරුණු වටහා දෙල සේනාධිපතිතුමාගෙන් අහනවා සේනාධිපති ඔබ කාගේ පැත්තේද? රජතුමාගේ පැත්තේද? අපේ පැත්තේද? සේනාධිපති කියනවා මම ඔබලගේ පැත්තට ඉන්නම්. හැබැයි එක පොරොන්දුවක් ඉන්න ඕන. මොකද්ද? රජතුමාගෙන් දාණය මං භාග්‍යවතුන් වහන්සේ වරගෙන මං නුඹලට දෙන්නම්. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේට පළවෙනි දාණය පූජා කරන්නේ නම් මම. ජනතාවයකට එකග වුණා. සේනාධිපති ඒ givisුමත් ජනතාව සමග ප්‍රකාශ කරලා රජතුමා හමුවට ගිහිල්ලා සේනාධිපතිතුමා කියනවා මහරජ අන්න මිනිසු කුපිත වෙලා. රයිතුමා අහනවා මොකක් නිසාද? ඔවුන්ට බුදුහාමුදුරුවන කියලා. රයිතුමා කියනවා මං කොහොමද බුදුහාමුදුරු දෙන්නේ? මං පොරොන්දු වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ජීවිත කාලයේම සිව්පසෙන් සංග්‍රහ කරනවා කියලා. සේනාධිපතිතුමා කියනවා මහරජා ඔබතුමා හිම හිතුවට ජනතාව හිම හිතන්නේ ජනතාව විශාල සේනාවක් ඒකරාශී වෙලා ඔබතුමාගෙන් භාග්‍යතුන් වහන්සේ ඉල්ලනවා හොඳින් මේ වැඩේ කරගන්න බැරි වුණොත් මහරජා ඔවුන් ඒකාන්තියම ඔබත් එක්ක යුද්ධ කරાવી. රයිතුමා කියනවා, "ඉතින් අපි යුද්ධ කරමු." එයි අපි බයි වෙන්නේ. ඒතර සේනාධිපති කියනවා, "මහරජ ඔබ කාත් එක්කද යුද්ධ කරන්නේ?" ඉතින් ඇයි නුඹ ඉන්නේ? මහරජ මමත් ජනතාවගේ පැත්තේ. සියලු රාජපුරුෂයෝ ජනතාවගේ පැත්තේ. සියලු අමාත්‍යවරු ජනතාවගේ පැත්තේ. ඉතින් මහරජා ඔබ කාත් එක්කද යුද්ධ කරන්න කියලා අහනවා. එතකොට රයිතුමා දැනගන්නවා දැන් Tamanට බලයක් නැහැ කියලා. රයිතුමා සේනාධිපතිට කියනවා හොඳයි මම භාග්‍යතුන් හන්සේව නුඹලට දෙන්නම්. හැබැයි මට අවුරුදු 7යි මාස 7ක් තව දන් දෙන්නට ඕන. රයිතුමා මේ කාරණාව කිව්වට සේනාධිපතිකට කැමති වුණේ නැහැ. ඉතින් ක්‍රමක්‍රමයෙන් අඩු කරා. එහෙනම් අවුරුදු 6ක් අවුරුදු 5ක් අවුරුදු 4ක් අවුරුදු 3ක් අවුරුදු 2ක් අවුරුදු 1ක් දක්වා අඩු කරගෙන අඩු කරගෙන ආවා. නමුත් සේනාධිපති කැමති වුණේ නැහැ. අන්තිමටම කිව්වා එහෙනම් සේනාධිපති මට දින 7ක්වත් බුදුහාමුදුරන්ට දන් දෙන අවසර දෙන්න. සේනාධිපති කල්පනා කරනවා ඕනවට වඩා රජවරුන්ට රළු වෙන එක සුදුසු නෑ. ඒ නිසා අවසර දුන්නා. බන්දුමස්ස රජතුමා දින 7කින් අවුරුදු 7යි මාස 7කින් දෙන්න තිබිච්ච දාණය දින 7කින් දීලා ඉවර කළා. දැන් සේනාධිපතිගේ වාරය ආවා. සේනාධිපති තමන්ගේ රාජපුරුෂයන් යොදවලා කිසිම කෙනෙකුට දානීය මද වශයෙන්වත් ගෙන ගේන්න ඉඩක් නොලැබෙන විදියට ආරක්ෂාව සැලසුවා. රජතුමාගේ කලින් සේනාධිපති වෙලා හිටපු ඒ සේනාධිපතිගේ බහරයාව මේක දැනගත්තා. බාරයාව කල්පනා කරනවා තමන්ගේ දුවත් එක මේක කියනවා නුඹේ පියා අද හිටියානම් නුඹේ පියා තමයි අද ওই දානේ දෙන්නේ. නමුත් දැන් අපට ඒකට ඉඩක් නැහැ. දියණිය මහා ප්‍රඥාවන්තයි. දියණිය මේ කාරණාව අහලා මෑණියන්ට කියනවා මෑණියනි දුක් වෙන්න එපා. කනගාටු වෙන්න එපා. මෑණියනි අපේ තාත්තා නම් මේ දාණය දෙන සුදුසා අපි දෙමු. මේ කාන්තාව කිරි මිශ්‍ර කිරිබතක් සකස් කරගෙන ගිතෙල් මේ පැණි මිශ්‍ර කරලා මල් බඳුනක් අරගෙන ඒ මල් බඳුනේ ඇතුලේ කිරිබත් දාලා ඒ උඩින් මල් දාලා වහලා හරියට බුදුරජාණන් වහන්සේට මල් බඳුනක් පූජා කරන්න යන විදිහට දානශාලාවට යනවා. රාජපුරුෂය අහනවා නුඹට මේකට යන්න බෑ. අපේ සේනාධිපතිතුමාගේ නියෝගය. ඒ තොරතුරු විමසනවා. රාජපුරුෂයෝ කියනවා අපේ සේනාධිපති කිසිම කෙනෙකුට කිසිම දෙයක් දානයක් දෙන අවසර දීලා නැහැ. එතකොට කාන්තාව අහනවා නුඹලගේ සේනාධිපති බුදුහාමුදුරන්ට මල් ටිකක්වත් පූජා කරන්න අවසර දීලා නැද්ද? ඒ වෙලාවේදී ඔවුන් කියනවා එහෙම නැහැ. ආහාර විතරේ දෙන්න එපා කියලා තියෙන්නේ. ඉතින් අහනවා නුඹට පේන්නේ මගේ යතේ ආහාර බඳුරක් තියෙනවා කියලාද මල් බඳුරක් තියෙනවා කියලාද? නැගණිය මල් බඳුරා. එහෙනම් මට යන්න අවසර දෙන්න. ඒ අවසරයෙන් ඇය දානශාලාවට යනවා. සාමාන්‍යයෙන් පින වැඩි අය පුණ්‍යවන්තයන් යමක් ප්‍රකාශ කරනකොට කොයිතරම් බලවත් කෙනෙක් වුණත් ඒ බලය ඔවුන්ට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා රාජපුරුෂයන්ට ඇයට යන්න අවසර දෙන්න වෙනවා. මේ කාන්තාව සුමන මල් කියන මල් වර්ගයත් එක්ක භාග්‍යවතුන් වහන්සේට කියලා දානීය පූජා කරා. පූජා කළ ප්‍රාර්ථනා කරනවා උපූපන් හැම භවයකම මට සියලු ධනෙන් පරිපූර්ණ වේවා. මාගේ කීර්ති නාමය උපූපන් හැම භවයකම බැබලේවා. නිවන් දකින જાති දක්වාම මට සුමන කියන නාමය සුමනා කියන නාමය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. අන්න ඒ පින්කම කරපු කාන්තාව තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සුමනා කියන රාජකුමාරිකාව. දැන් රජතුම් සේනාධිපතිතුමා දානීය සෝදානම් කරලා දානශාලාවට බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ වැඩම කරා. නමුත් භාග්‍යතුන් වහන්සේ දානාසනේ වාඩි වුණේ නැහැ. කියනවා ස්වාමීනි ඔබ වහන්සේට දානේ වළඳන වෙලාව හරි වඩින්න. පිපස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා සේනාධිපති මට අතරමඟ දානයක් ලැබුණා. කරුණු කාරණාවල් ටික විමසනවා. එතකොට සේනාධිපති දැනගත්තා තමන්ට වංචා කරමින් කවුරු හරි කෙනෙක් දානි පූජා කළා. තමන් පිළිල කරපු සියල්ලක්ම පූජා කළා පසුව හොයලා බලනවා කවුද මේ කාන්තාව? කාන්තාව පිළිබඳ තොරතුරු දැනගෙන හිතනවා මෙවැනි කාන්තාවක් කෙනෙකුට භාර්යාවක් වෙනවා නම් සංසාරේ දිව්‍ය සම්පත් වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. එහෙම කියලා හිතලා සේනාධිපති ඒ කාන්තාව ජේෂ්ඨ භාර්යාව බවට පත් කරගත්තා. ඊළඟට දැන් සේනාධිපතිගෙන් පස්සේදී නගරවැසියන්ට දානේ දෙන්න බාර වුණා. නගරවැසියෝ දානේ දීලා ඉවරුණෙන් පස්සේදී ඒ නගරද්්වාරේ පිළිවෙලට ගම්වලට දානේ දෙන අවස්ථාව උදා වුණා. දැන් ඔන්න අර මහා සාල කියන බ්‍රාහ්මණ කුලේ මහා කාල කියන බ්‍රාහ්මණයට දන් දෙන අවස්ථාව ආවා. ඔහුට ඉන්නව සහෝදරයෙක්. ඔහු චූල කාල. මල්ලිගෙන් ගිහිලා අහනවා මල්ලි අපට දන් දෙන්න අවස්ථාව ලැබිලා. අපි දෙමු. නමුත් මල්ලි කියනවා අයියන්ඩිය ඉස්සර වෙලා ඔබ දෙන්න. අන්තිම දාණය මම දෙන්න. එහෙම කිව්වම මහා කාලේ තමන්ට අයිති ධනිය අරගෙන පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට තමන්ගේ ගමේ පළවෙනි දානීය පූජා කළා. එතකොට ඒ ගමේ අන්තිම දානේ දුන් චූල කාලය. දන්නවද පින්වත්නි මේ චූල කාල කියලා කියන්නේ කවුද කියලා? චූල කාල කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වුණේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඒ කියන්නේ මහා කාල. ඇයි? පළවෙනි දානීය පූජා කරපු නිසා. පින්වත්නි, චූල කාල කියලා කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අන්තිමටම රහත් බව ලැබපු සුබද්‍ර කියන මහරහතන් වහන්සේයි. ඒ මොකක් නිසාද? අර අන්තිම දාණය පූජා කරපු නිසා. මේ විදියට දෙන්නත් එක දන් දීලා විපස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහෝ පින් දහම් කරලා අපේ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට පහළ වෙන්න කලින් දෝණ කියන ග්‍රාමේ කොණ්ඩඤ්ඤ කියන මානවකයා වෙලා උපදිනවා. සුදුසු වයස ආවයින් පස්සේදී සියලු වේද වේදාන්ත පරතරයට මිගෙන ගන්නවා. ඒ වෙනකොට අපි මහබෝසතාණන් වහන්සේ මව් කුසයේ ඉපදිලා මව් කුසින් බිහි වෙලා. නම් තබන උත්සවයට බ්‍රාහ්මණයෝ 108 දෙනෙක් මාලිගාවට ගෙන්නවනවා. ඒ 108 දෙනාගෙන් ප්‍රධාන 8 දෙනෙක් සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් ළඟට එක්කරගෙන ගිහිල්ලා දුහුල් වස්ත්‍රයක් මත බෝසතාණන් වහන්සේ තැන්පත් කරලා ඒ 8 දෙනාට ලක්ෂණ ශාස්ත්‍රය පරීක්ෂා කරන අවසර දෙනවා. ඒ ලක්ෂණ දිහා බලලා බමුණන් 100 බමුණන් 7 දිනේ ඇඟිලි දෙකක් ඔසවලා ප්‍රකාශ දෙකක් කරනවා. මහරජ නුඹගේ පුතා ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් ඒකාන්තයෙන්ම ලෞතර බුදු වෙනවා. නමුත් මේ අට දෙනා අතරින් බාලම බ්‍රාහ්මණයා තමයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා එක ඇඟිල්ලක් ඔසවලා කියනවා මහරජ ඒකාන්තයෙන්ම නුඹගේ පුතා ගිහි ගිය අත්හැරලා පැවිදි වෙලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ලබනවා. සිද්ධාර්ථ බෝසත්වයන් වහන්සේ අවුරුදු 29ක් ගිහි ගෙදර වාසය කරලා උන්වහන්සේ රාහුල කුමාරයා උපන් රාත්‍රියේ අබනිෂ්ක්‍රමණය කරනවා. ඒ බව රට පුරාම ප්‍රචාරය වුණා. මේක දැනගත්ත කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා තමන්ගේ අනිත් බ්‍රාහ්මණයන්ගේ නිවස්වලට ගියා. යනකොට තමන් එක්ක එකට හිටපු හත් දෙනාම මේ වෙනකොට මරණයටපත් වෙලා. ඔවුන්ගේ දරුවන්ට ගිහිල්ලා කියනවා නුඹලගේ තාත්තා හිටියානම් අද ඒකාන්තයෙන්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ළඟ ගිහිල්ලා පැවිදි වෙනවා. අඩුවතරමේ නුඹලවත් පැවිදි වෙන්න කියලා ආරාධනා කරනවා. පවුල් හතෙන් දරුවන් හතර දෙනෙක් විතරක් එකතු වෙනවා. එතකොට කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයත් එක පස් දිනයි. පස් දිනා පැවිදි වෙලා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ගිහිලා උපස්ථාන කරනවා. අපේ මහබෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් එක දිගට දුෂ්කර ක්‍රියා කළා. කාම සුකල්ලි කාණු යෝගීකින්වත් අත්ත කිලමතාණු යෝගීකින්වත් මේ විමුක්තිය හොයන්නට බැරි බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානීයම වටහාගෙන උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙනවා. එතකොට උන්වහන්සේ මුලින් රළු ආහාර අනුභව කරන්න පටන් ගත්තා. ඒක දැකපු කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා අනිත් පිරිසටත් කියලා එතනින් නික්මිලා ඉසිපතනාරාමයට පැමිණියා. අපේ භාග්‍යවතුන් වහන්සේ සුජාතාව දුන් කිරිපුඩු දාණය වලදලා පාත්‍රි උඩුගම් බලා යවලා බෝධි පල්ලංකේ පල්ලකක් බැදගෙන චතුරංග සමන්නාගත වීරිය අදිෂ්ඨාන කරමින් වැඩ ඉන්නවා. රාත්‍රියේ දසමාර සේනාව පරාජය කරනවා. වෙසක් පුන් පොහෝදා ਸਰවඥතා ඥානිය ලැබමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්ව නම් මේ අති උතුම් ඥානය පහල කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ සත් සතියක් ගත කරලා ආලාර කාරාම උද්දකරාම පුත්ත කියන මේ දෙන්න මේ වෙනකොට මිය පරලෝකීය බව දැනගෙන භාග්‍යවතුන් වහන්සේ පස්සක මහණුන් ආවර්ධනය කරලා බලනවා දැනගන්නවා පස්සක මහණුන් අතරින් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය කල්ප ලක්ෂයක් මගේ ශාසනය වෙනුවෙන් පාරමිතා පුරාගෙන එන කෙනෙක්. ඔවුන්ට අනුග්‍රහයක් කරන්න ඕනේ කියලා ඉසිපතනාරාමයට වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් පළමු ධර්මය ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනවා. ඒ දේශනාව අතර කාලයේදී කොණ්ණඤ්ඤ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයටපත් වෙනවා. ක්‍රමානුකූල අනිත් පිරිසත් මාර්ගඵල ලබනවා. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව අහලා සියල්ලෝම උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේට පස්සේ පළවෙනියටම මේ ධර්මය අවබෝධ කරගත්තු ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අති විශේෂ මහරහතන් වහන්සේ නමක් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අග්‍රස්ථානය දෙනවා අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ කියලා තුන් වරක් ප්‍රකාශ කරනවා ආන් ඒ නිසා තමයි අපි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන නමින් ආමන්ත්‍රණය කරන්නේ මේ අඤ්ඤා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දුන්නෝ ගෞරව නාමයක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දවසක් භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන හිමාලයේ චද්දන්ත භවනේ මන්දාකිනි පොකුණු තීරයේ ඇසුරු කරගෙන අවුරුදු 12ක් එහි වාසය කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන උන්වහන්සේ චද්දන්ත භවනේ තමන්ට උපස්ථාන කරපු උපස්ථායකයන්ට අනුග්‍රහ කරමින්ම එහිම පිරිනිවන් පෑවා. එහෙමනම් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අති විශේෂ මහරහතන් වහන්සේ නම. එමනම් එවන් උතුම් ශ්‍රාවක සංඝරත්නයක් අති උතුම් ගුණ අධික ආර්ය උත්තමයන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඒ ශ්‍රාවක සංඝරත්නයට වන්දනා කරමු. එහෙමනම් කාලයත් අවසන් වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමවටපත් කරනවා. අද මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ යක්කල වැරැල්ලවත්ත පදිංචි දමිතා අලංකාර මහත්මිය සහ එච් ඒ ආර්යදාස මහත්මයා කියන පිංඋතුන් පිරිස. ඒ පිංඋතුන් බලාපොරොත්තු වෙනවා බලපිටියේ විසූ මීට වසර 44කට පෙර මිය ගිය ගොඩ්ලින් අලංකාර මහත්මයාටත් වසර 22කට පෙර මිය ගිය ටී ජස්ලින් නෝනා මහත්මියටත් හක්මන නරවැල්පිට දකුණ විසූ මිට වසර 46කට පෙර මිය ගිය එච්.ඒ. දන්නෝරිස් මහත්මාට සහ වසර 32කට පෙර මිය ගිය මීනාච්චි මහත්මියට ඇතුළු සංසාරේ පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කර ගනිත්වායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම දයානි ආර්යදාස දියණියටත් වෛද්‍ය චතුරි ආර්යදාස දියණියටත් වෛද්‍ය පසිඳුද සිල්වා බෑනාටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණු භාවයට පත් කරගන්නට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අචිර ඉඳුමින සෙහස් චේනික කියන මේ මොනුපුරන්ටත් ඒ වගේම තෙනුදි ගෙහෙන්සා කියන මේ මිනිපිරියටත් ආශිර්වාදේ කරනවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔවුන්ගේ අනාගත ජීවිතේ සියලු බලාපොරොත්තු අරමුණු සියල්ලක්ම සඵල කරගන්නට ඒ සඳහා වෙන සියලු බාධාවන් දුරු කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම දේශිකානන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන විහාරාධිපති අවසරයි අති ගෞරවනීය වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සේවක මණ්ඩලයටත් මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා.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 ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං